ධර්මෝ සාධනහං මේ දක්වා කරන ලද දේශනා මාලාවේ ඊළඟ දේශනාව වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව පංචස්කන්ධ නිරෝධය සහ පංචස්කන්ධ නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව දතිතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මේ පංචස්කන්ධ නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව වශයෙන් දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආශාද ආගස්ඨාංග මාර්ගයේ නිසි පරිදි මේ මාර්ගයන් දිනු කර ගැනීමෙන් තමයි මේ පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය ඒ මාර්ගඵල ලබන අවස්ථාවේදී සෑම කෙනෙක්ම වගේ අත්දකින දෙයක්. රූප නිරෝධය, රූපස්කන්ධයේ නිරෝධය දකිනවා. එතනදී සම්පූර්ණයෙන්ම රූපේ නොපෙනී ගොස් සිතට වැටෙන්නේ නැතුව ඒ රූප නිමිත්ත නැත්තටම නැති යාම දැකීම තුළින් රූප නිරෝධයක් දකින්නට පුළුවන්. රහත් වෙනකොට මුළු විශ්වයම පවත්නා රූපස්කන්ධයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යාම විශ්ව නිරෝධයක් වශයෙන් අත්දකින්නට පුළුවන්. ඒකට නාමස්කන්ධේ නිරෝධයේ අත්දකින්නවා කියන කෙන අදහස් කරන්නේ නිර්වාණ ධාතුව අත්දකින විට ඇතිවන සියුම් දැනීම මාත්‍රේ හැර අනිත් සියලුම නාම ධර්මයන් නිරුද්ධ වියම් මේකත් ඒ මහාන ඵල අත්දකින විට සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට අත්දකින්න පුළුවන් කාරණාවක් ඒ නිරෝධයේ දැක්කීමෙන් තමයි නිවන් අත්දකින්නේ එතකොට මේ නිරෝධගාමී ප්‍රතිපදාව න්‍යාය අෂ්ටාංග මාර්ගය අෂ්ටාංග මාර්ගය කියන එක මේ විතර අහලා තියෙන කාරණාවක්. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වාචීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුව අටවතරින් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කරුණු හතර ජීවිතයට එකතු කරගත යුතු කරුණු හතරක්. සම්මා සංකප්ප වශයෙන් හඳුන්වන්නේ නෙක්ඛම් සංකප්ප, ව්‍යාපාර සංකප්ප, ව්‍යාස අභිංසා සංකල්ප කියන කොටස් තුන. මෙන්න සංසාර දුක නැති කරලා නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය කියන කල්පනාවෙන් යුතුව උපාදාන අතහැරීමයි නෙක්ඛම් සංකල්ප කියන එක අදහස් කරන්නේ. කාම සංකල්පනා නැතුව නෙක්ඛම් සංකල්පනා ඇති කරගත යුතු බවයි පොත්පත්වල දක්වන්නේ. ප්‍රායෝගික වශයෙන් බලන විට නෙක්ඛම් සංකල්පනා කියන්නේ උපාදාන සියල්ලම සිතින් අතහරින එකයි. එතකොට ව්‍යාපාර සංකල්පනාවෙන් තොර ඈත් වෙලා අව්‍යාපාර සංකල්පනා මෛත්‍රී සාගත විචින්දය පිටර ගැටින් බව දක්වා තිබෙනවා. එතකොට මේදී ව්‍යාපාර සංකල්පනා දුරු කරන්නට ඕනේ දුරු කිරීමේදී විශේෂයෙන්ම ව්‍යාපාදේ කාමයේ කියන දෙකම ඇතිවන්නේ සමාධියම වේදනා ස්කන්ධය උපාදාන කර ගැනීම තිබෙන තාක්කල් පමණයි නිසා වේදනා ස්කන්ධය පිළිබඳව තියෙන උපාදානය නිරුද්ධ කර ගැනීමයි පාළුක වශයෙන් ව්‍යාපාද සංකල්පනාවෙන් තොරව අව්‍යාපාද සංකල්පනා ඇති කර ගැනීම කියන එකෙන් අදහස් කරන ලබන අවිහිංසා සංකල්පනා කියන්නේ කරුණ අදහසක් මේ හිංසා පීඩා කරන්නේ නැතුව කරුණාසගත හිතින් ඇති කිරීමක් ඒක සිද්ධාන්නේ තමාගේම පංචස්කන්ධ ලෝකයේ සිසිම වේදනා ස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ ඇලීම බැඳීම සම්පූර්ණයෙන් කර ගැනීම තුළින් ආයෝගික වශයෙන් යම්ගේ සම්පූර්ණත්වයට පත්වන්නේ එලෙසයි මේ ආයෝගික වශයෙන් සම්පූර්ණ කිරීමට ප්‍රථමයෙන් ඒව ජීවිතයට එකතු කර ගන්නට ඕන නෙක්ඛම් සංකල්පනාවන් ඒ වගේම සහාසිතේ වෙනතුව මෛත්‍රී සිතේදී අව්‍යාපාද සංකල්පනාවන් ඒ වගේම හිංසා පීඩා කිරීමේ සිටින්නේ නැති අවිහිංසා සංකල්පනාවන් ඒවා පල ජීවිතයට එකතු කරගත යුතු අංගයි. සම්මා සංකප්පවච සම්මා වාචාව යාපත් වචන බොරු කේලම් පරුෂ වචන සම්ප්‍රදාප වලින් ඈත් වීමයි මෙතන සම්මා වාචා කියලා කතා කරන්නේ මේ කර්ම මාර්ගඵල ලැබීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් ජීවිතයේ එකතු කරගත යුතු අනුගයක් මාර්ගඵල ලබන අවස්ථාවේදී සම්මා වාචා කියන්නේ ඕවා නෙවෙයි නැත්නම් මේ පංචස්කන්ධ ලෝකයේ තුල තිබෙන යථාර්ථයේ යථාපරිදි දකේට සමාවේ සිත තුළ පහළ වන විතක්ක විචාර ජයසික ධර්මයන් තමයි සම්මා වාචා කියලා කියන්නේ. මේවා පොත්පත්වල දක්වන්නේ කොයිම ආකාරයකින් කොයිම පොතකවත් මේ අප කියන කාරණා ඒ ප්‍රායෝගික වශයෙන් සත්‍ය එකයි. සම්මා වාචා කියන්නේ නිවැරදි වචන. නිවැරදි වචන පිටකරන්නට නිවැරදිව කවර වචනයක් හෝ පිටකරන්නට බෑ. විතක්ක විචාරකයි චේතනාවන්ගේ ක්‍රියාදාමයේ නැත්නම් එතකොට මේ විතක්කේ සහිත විචාරයේ සහිත සිත ඒ සහිත ධර්මයන් සහිත සිතිවිලි පහළ වෙන විට පමණයි අපිට පුළුවන්කම තිබෙන්නේ වචන පිට කරන්න. එතකොට අපි වචන පිට නොකලත් විදර්ශනා භාවනා කරන විට මේ සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් විතක්ක විචාරවත් ඇති කරගන්නේ ඒවා ශීපත් කර අවබෝධ කර ගන්නා විට ඒ වගේම මේවා දුක් වශයෙන් මේවා අනාත්ම වශයෙන් මේවා ශූන්‍ය වශයෙන් අසුභ වශයෙන් ඒ වගේම මේවා ඔක්කොම චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ආදී විවිධ දෘෂ්ටි කෝණ වලින් මේවා අපිට දකින්නට පුළුවන් පංචස්කන්ධ ලෝකේ නාම රූප වශයෙන් දකින්නට පුළුවන් ආයතන වශයෙන් දකින්නට පුළුවන් ධාතු හයක් වශයෙන් දකින්නට පුළුවන් කොයි ආකාරයෙන් දැකලා හරි මේ පංචස්කන්ධ ලෝකේ නියම தත්ත්වය දකින්න විට සමාගයේ සිට තුළ පහළ වෙන විතක්ක ਵਿਚාර ධර්මයන්ගේ ක්‍රියා ධර්මය තමයි මෙතන සම්මා වාචා කියලා කියන්නේ. ඒක තමයි මාර්ගඵල ලැබෙන අවස්ථාවේදී ඒ සම්මා වාචාව ක්‍රියාත්මක වන ආකාරය සම්මා සම්මන්ත කියන්නේ යහපත් සම්මාන්ත ඒ කියන්නේ කායින් කරන වැරදි වලින් ඈත්ලා ආයත සුද්ධිත ක්‍රියාවන් යෙදීම කායින් කරන වැරදි වශයෙන් දක්වා තිබෙන්නේ සතුන් වීම සුරකම් කිරීම කාමයේ වර්ධනය කිරීම වැනි ක්‍රියාදාමයන්. එතකොට මේ වගේ ඈත් වීමයි සම්මා කම්මන්තය කියන්නේ ඒක ජීවිතයට එකතු කරගත යුතු මාන්‍යයන්ට බලාපොරොත්තු වෙන කෙනා. ඒ වුණාන ධාතු අවබෝධ කරගන්න ගැනීමට යම් කිසි කාර්යදාමයක් සිදු කළ යුතු නම් ඒ කාර්ය ප්‍රතිපාටිය සිදු කිරීමම සම්මා කම්මන්තයක් බවට පත් වෙනවා. විදර්ශනා භාවනා වශයෙන් කාර්යක වශයෙන් බලන විට සම්මා ආජීවය කියන්නේ නිවැරදි ආකාර දෙකමයි. වැරදි ආකාර දෙකමයි අවශ්‍යයක් තියෙනවා. ඒ වගේම ඇත්තලා යහපත් ආකාරයකින් දෙකම ගෙනියන්නට ඕනේ. භවනා කිරීමට බලාපොරොත්තු වෙන භවනාවේ ප්‍රතිඵලයක් ගැනීමට නිවන්සල දීමට බලාපොරොත්තු වෙන ආයතන. ඒක ජීවිතයට එකතු කරගත යුතු ආනගේ භාවනා කරන විට ප්‍රායෝගික වශයෙන් සම්මා ආජීව වශයෙන් සැලකෙනවා. ඒ මාර්ගඵල ලැබීමට අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කරමින් ගෙනියන ලබන ජීවිතයේම සම්මාදිය බවටපත් වෙනවා. අර මෙත්‍ය ආදීයන්ගෙන් ඈතර සම්මා ආදීයෙන් ජීවිතය ගෙන යාම සම්මා ආදී වශයෙන් තමයි දක්වන්නේ. එතකොට ඒ වුණාට ප්‍රායෝගික වශයෙන් ඒ අත්දැකීමට අපිට අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම දිනු කිරීමේ ජීවිතයම සම්මා ආජීවය බවට පත්වන ආකාරයට. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා තියෙන සම්මා සංකප්ප කියන පත්මෝචිතේ සම්මා සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවේසා සංකප්පෝ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා, ව්‍යාපාර සංකල්පනා සහ අවිංසා සංකල්පනා සම්මා සංකම්ප. සම්මා වාචා කතමා දිට්ඨි සම්මා වාචා මුසාවාදා වේරමණී කෘෂ්ණා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී බොරු කේලම් පරුස වචන සම්පප්පලා පොලින් වෙන්නේ කතමෝට දෙක්වේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්ත කියන එක බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පාණාස්පාතා වේරමණී අදින්නා දානා වේරමණී අබ්බම්මචර්ය වේරමණී හෝ කාමේශ මිත්‍යාචාරය වේරමණී කියන ඒ කොටස් තුන. එතකොට සම්මා ආජීවෝ ප්‍රතිමෝධිකේ සම්මා ආජීවෝ ඉද්ධාවසව ඉද දික්කේ වගේ සාවකෝ මිච්ඡා ආජීවේන මිච්ඡා ආජීවං පාය සම්මා ආජීවේන නිකං කප්පේති කියලාමයි ලැබදී ආජීවේන අයි අයින් කරලා සම්මා ආජීවේන යහපත්ෝ දීපයත්ම කියන්නේ තමාගේ ජීවිතේ පවත්වාගෙන යනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ විස්තර කළ පාඩේ අදහස් මේ විදිහට බුදුහාමුදුරේ කරුණු මාත්‍ර විස්තර කරලා තියෙනවා. නමුත් අර පාවියෝ දුපසෙන් කියන කැලේ වගේ බුදුරජාණන් වහන්සේ කිසි තැනක වදා කරන්නේ එතකොට සම්මා කම්මන්ත සම්මා ආජීව ඊළඟට කියන්නේ සම්මා වායාම. සම්මා වායාම කර්මෝද දෙකේ සම්මා වායාම ඉදෙකේ දෙකෝ අනුපන්නානං කුසලානං ධම්මානං අනුපාදාය සම්දං ගමේති වායමති විඤ්ඤාණාලබති සම්පං ගන්නාති පදහති කියන දක්වා තිබෙනවා. නෝපන් අකුසල ධම්ම අනුප්පන්නාන අකුසලානං ධම්මන අනුප්පාදාය නෝපදවාමින සිටීමට කියන්නේ මේ දක්වා උපදවාගෙන නැති අකුසල ධම්ම කියනවා ඒවා උපදවාගෙන නොසිටීමට ඉදිරියටත් ඒවා උපදවා ගන්න නැතුව ඉන්නට සම්දන්නනේති කැමැත්තක් ඇති කර ගන්නට වායමති වෑයමක් කරන්නට සම්දන්නේති වායමති විරියන් ආරම්භ ඒ සඳහා උත්සාහයක් ආරම්භමක් පටන් ගැනීමක් තිබෙන්නට ඕන එක් සම්පංගන්නහසේ එක් අදහසේ සිට දැඩි නිවැරදිව සබා ගන්නට ඕන. මොකද තම අදිෂ්ඨාන කරගෙන කරගෙන ගියත් මේවා ඒව අදිෂ්ඨාන කරලා ඒ වැරදි ක්‍රියාදාම සිදු කරන්නට අපසර ධර්මය සිදු කරන්නට සිටේ නඹුවක් ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා සිත දෙලි කරගෙන හොඳට පවත්වාගෙන යන්නට ඕන දෝදස්සානිකින් විතර. ඒ වගේම උපන්නාන ලකුසලාන ධර්මානම් පහනාය නූපන් ලකුසල ධර්ම නූපදා ගැනීම උත්සාහ ගැනීම වගේම උපන්න කුසල ධම්ම උපන්නාන කුසලාන ධම්මාන උපන්න කුසල ධම්ම පහනාය ප්‍රහාණය කිරීම සඳහා නැවත නූපදවාගෙන සිටීම සඳහා උත්සුකව කටයුතු කරන්නට ඕන අර කියන කරුණු හතරම සම්බන්ධයේදී වායමති හිරියන් ආරම්භයේ සිත් සම්පන්න ගන්නහති සඳහති එතකොට අනුප්පන්නාන කුසලානන් ධම්මාන උපාදාය චන්දංගනේ සිවාමති හිරියන් ආරම්භයේ සිත් සම්පන්න ගන්නහති ඒ සඳහති නූපන්න කුසල ධර්ම උපදවා ගැනීමට ඒ වගේම උපන්නානං කුසලානං ධම්මානං තෙත්‍ය ආසම්මෝසාදීයෝ භවය දීකුණාය භවනාය පාරිපෝරියා සම්දන්නං ජනේති වානති දිව්‍යං ආරබති චිත්තම් පංගණාති සදහති නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට උපන් කුසල ධර්ම තව තවත් තව තවත් දියුණු කර ගැනීමට මෙතන කියනවා භාවනාවේ පාරිපෝරියා භාවනාවේ සම්පූර්ණත්වයට පත් කර ගැනීම සඳහා සම්බන් ජනිතේ කැමැත්තක් ඇති කරගන්නට ඕනේ. සම්බිරියන් ආරම්භයේ විරි නීරයක් අරමුණක් පටන් ගැනීමක් තිබෙන්නට ඕනේ. සිත සම්පන්නහට බඳහතේ සිතේ දෘඪ අධිෂ්ඨානයකින් යුතුව අකණ්ඩ උත්සාහයකින් යුතුව දිගටම කටයුතු කරන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට. තමන්ගේ උපන් කුසල ධර්ම තියෙනවා. සමත වශයෙන් විදර්ශනා වශයෙන් උපදවාගෙන තිබෙන කුසල ධර්ම තියෙනවා. ඒ වගේම ඒ නිවන් යන්නට අවශ්‍ය වෙන වෙනත් කුසල ධර්ම තියෙනවා. දන් දීම, සීල රැකීම වැනි කුසල ධර්ම. ඒවත් තමන් පුළුවන් තරම් තව තවත් තව තවත් වැඩි විදිහෙන් දිනු කරන්නට ඕන. නූපන්න කුසල ධර්ම ගොඩාක් තියෙනවා. මේ නූපන්න කුසල ධර්ම අතරින් සමත වශයෙන් කතා කරනවා නම් තමන්ට පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන නැත්නම් තමන්ට ඉතිරිලා නැත්නම් ඒක උපේ නූපන්න කුසල ධර්ම. පළවෙනි ධ්‍යානෙ උපදවාගත්තු තැනත්තාට දෙවෙනි ධ්‍යානෙ නූපන්න කුසල ධර්මයක්. දෙවන ධ්‍යානය උපදවා ගත තැනට තුන්වෙනි ධ්‍යානය මේ ආකාරයෙන් හතරවෙනි ධ්‍යානය අනුපාවචර වශයෙන් කතා කරනවා නම් ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන මේ සංඥාන සංඥායතන කියන්නේ අරූපාවචර ධ්‍යාන මේ ඔක්කොම නූපං කුසල ධර්ම. එතකොට මේ නූපං කුසල ධර්ම උපදවා ගැනීම සඳහා අර සම්දන්ජනේට වායමති විරියම් ආරම්භය ආදී කරුණු ඒ කියන්නේ කැමැත්තක් ඇති කරන වෑයමක් කරමින් වීර්ය ආරම්භ කරමින් චිත්ත දැඩිව පවත්වාගෙන යමින් දිගින් දිගට ඒවා කරන්නට ඕන අනවශ්‍ය කරගෙන කරගෙන යන්නට ඕනේ. එතකොට ඒ ධ්‍යාන වශයෙන් කතා කරනවා නම් මේ විදිහට රූපාවච ධ්‍යානෝ අරූපාවච ධ්‍යාන නෝපං කුසල ධර්ම වෙන්නට පුළුවන්. වෙන කුලීසිත තුළ තියෙනවා සමාහයට සමාහිත භාවයක් ධ්‍යානයක් නැහැ. තවත් කෙනෙකුගේ සිත තුළ සමාහයට සමාහිත භාවයක් නැත්නම් සමාහිත භාවය පවා නෝපං කුසල ධර්මයක් වශයෙන් සලකන්නේ සමාහිත කියන්නේ ධ්‍යාන නෙවෙයි. නමුත් හිත එකම අරමුණ එකම අරමුණක පවත්වාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට තවත් කෙනෙකුට මේ සමා සම සමාධි වල තියෙනවා අනිමිත් සමාධි, අපනිත සමාධි, සංඤ්ඤ සමාධි වශයෙන් මේවා සමාධි දර්ශනා වශයෙන් පැහැදිලි කරගන්නට පුළුවන්. ඒ තමතර මේ ඡන්ද සමාධි තියෙනවා, චිත්ත සමාධි තියෙනවා, වීර්ය සමාධි තියෙනවා, වීමංස සමාධි තියෙනවා. මේවා නූපන් කුසල ධර්ම එකම සමාධිය වලත් ඡන්දේ පාදක කරගෙන ඇති කරගන්නට පුළුවන්. කියන්නේ කැමැත්ත. ඒ වගේම චිත්ත පාදක කරගෙන චිත්ත සමාධිය ඇති කරගන්නට පුළුවන්. දීර්ය පාදක කරගෙන ඇති කර ගන්නට පුළුවන් විමර්ශාව කියන්නේ නොවන ප්‍රඥාව ඒ ප්‍රඥාව පාදක කරගෙනත් එකම සමාධියක් ඇති කර ගන්න එකම උදාහරණ වශයෙන් පළවෙනි ධ්‍යානය කියලා හිතමු එකම අරමුණකින් ආනාපානයට උදාහරණ ආනාපාන සති භාවනාව තුළින් අපි පළවෙනි ධ්‍යානය උපදවා ගත්තා නම් මේක ඡන්දය පාදක කරගෙන උපදවා ගන්නත් පුළුවන් ඊළඟ පාදක කරගෙන උපදවන්නත් පුළුවන් ඒ වගේම චිත්තේ සහ දීමාශාව පාදක කරගෙන උපදවන්නත් පුළුවන් කනකස ධර්ම මේ ඡන්ද චිත්ත විදියේ දීමාශාව වශයෙන් සමාධි දියුණු කර ගැනීම අභිඥාන දීමට අනිවාර්යයෙන්ම කළ යුත්තක් යම් කෙනෙක් භාවනා කරලා සලෝ අභිඥාව ලැබීමට බලාපොරොත්තු ඥාන විදර්ශනා භාවනාව පමණක්ම කළා කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. කවදාවත් මේකෙන් විදර්ශනා භාවනාවෙන් නිවන් ලැබුණාට කිසිම විද්‍යා අභිඥාවක් ලබන්නට හැකියාවක් නැහැ. ඒක නිසා විද්‍යා අභිඥා ලැබීමට යම් කිසි කෙනෙක් බලාපොරොත්තුවක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ඉද්ධිපාද ධර්මයන් වැඩෙන ආකාරයෙන් ඒ විදල් සමත භාවනාව දිනු කරන්නට ඕන. ඉද්ධිපාද භාවනාව දිනු කරන්නේ නැතුව සමදාවත් ඒ ඉද්ධිපාද ධම ඉද්ධින් ලබන්නට බෑ. ඉද්ධිපාද භාවනාව කියලා වෙනම දේශනාවක් ඇති. මේ දේශනාව අහලා බලන්න. එක දීර්ඝ දේශනාවක්, එක පැයක පමණ දේශනාවක්. එතකොට ඒවා නූපන් කුසල ධර්මයි, නූපන් කුසල ධර්ම උපදවා ගැනීම පුස්තකව කටයුතු කිරීම අනිවාර්යම කළ යුතුයි. අර අභිඥා ලැබීමට ඉද්දීන් ලැබීමට සුළු හෝ විද්‍යාවක් ලැබීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නිසා විදර්ශනා භාවනාව කිරීමෙන් පමණක්ම සෑහීමකට පත්වී සිටින එක තරම් සුදුසු නැහැ. අපි යම් කිසි ප්‍රතිඵලයක් ලබනවා නම් ලබන්නට පුළුවන් ඉහළම ආකාරයෙන් සෑම ප්‍රතිලාභයක්ම ලබමින් ලබන්නට පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. එහෙම නැත්නම් සුළුයෙන් යන්තම් විභාගයක් පාසනවා වගේ ලකුණු 30ක් 40ක් අතර විභාගයක් පාසනවා වගේ පාසන්නට පුළුවන්. නමුත් ලකුණු 100 මරම් පාසනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. ඒ වගේ තමයි මේ මාර්ගඵල ලැබීම හා සම්බන්ධයෙන් කටයුතු කරන විටත් අපි පිළිපැදිය යුතු වන්නේ. ඒකේකලොත් තමයි අපිට නියමයෙන්ම අන්දමින් මේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකෝටේ සමත වශයෙන් මේ විදිහට උපදවා ගත යුතු කරුණු රාශියක් තිබෙනවා. මේ දක්වා උපදවා නැහැ නැති උපදවා ගැටින්ට කරනවා ඒවා. ඒ වගේම විදර්ශනා වශයෙන් කතා කරනවා නම් යම් කිසි මාර්ගඵලයක් ලැබලා තියෙන කෙනෙක් විදර්ශනාවක් දිනු කරලා තියෙන තරම දුරට ඒ මෙහාට දිනු කරගත යුතු විදර්ශනා පරිපාට ධර්මතාවයන් දිනු කරන්නේ ඒවා දිනු කරන්නට උත්සාහ කරන්න ඕනේ. මාර්ගඵලයක් ලැබුණ නැති කෙනෙක් වුණත් ලැබුණ කෙනෙක් වුණත් මේ සියලුම සංස්කාර අනිත්‍ය වශයෙන් සියලුම සංස්කාර දුක් වශයෙන් සියලුම ධර්මානාත්ම වශයෙන් දැකලා නැත්නම් ඒ දැකලා ඇති යම්කම් තමාම අවබෝධ කරලා තියෙන ප්‍රමාණයට පමණක් තියෙනවා කියනවා ඒක සිංහයක් තම තමත් එහාට අවබෝධ කරගන්නට තියෙනවා මේ මනෝපන කුසල ධර්ම ඒ වගේම අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් දැක්කන පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ ඒකේ මානින් පරිලෝම වශයෙන් දක්වා ඇති අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ ආදී නිරෝධෝ ආදී වශයෙන් දක්වා ඇති අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය කියනවා ආදී ඒ කාරණු සමාන ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකලා දැන් සම්මනවත් නෝපන් කුසල ධර්ම වශයෙන් සැලකී සිටි ඒ වගේම අපි කියන මේ ධාතු හයක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. මේ ධාතු හයේ ලිංගම தත්ත්වය තමා දැකලා නැත්නම් ධාතු හය ධාතු හයක් වශයෙන් දකින සත්‍යයේ පුද්ගලිකාර්ථයෙන් වශයෙන් දකින්න නැතුව විශේෂයෙන් මෙතන රූප ස්කන්ධය නාම ස්කන්ධය දෙකම තියෙනවා. එතකොට මේ නාම රූප ධර්මයන් ධාතු වශයෙන් දකිනවා. ඒ ධාතු ඇතිවීමේ හේතුව දකිනවා දහතුන්ගේ සායති වෙනවා ආදී ඒකෙන් විපාක වෙනවා ආදී වෙනවා ආදී කරුණු දැකලා නැත්නම් ඒවත් නෝපන් කුසල ධර්ම තමයි යන්තම් දැකලා තියෙන එක නෙවෙයි මම අදහස් කරන්නේ මේවා පිළිබඳ කරුණු කියවලා පොත්පත්වල තියෙන කරුණු මතක තියාගෙන ඉන්න කාරණාවක් නෙවෙයි මම අදහස් කරන්නේ මේවා ප්‍රායෝගික වශයෙන් තමයි දැකලා නැත්නම් ඒවා නෝබන් ප්‍රසදම් වශයෙන් සැලකීමේ කියන එකයි අප මේ දකින්නට බලාපොරොත්තු වෙනාස්ති එතකොට පංචස්කන්ධේ නියම තත්ත්වය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ නියම තත්ත්වයක් තමයි දැකලා නැහැ විමුක්තිය කියන්නේ පංචස්කන්ධ කියන්නේ ඔය මේ සමුදය, මේ නිරෝධය, මේ නිරෝධගාමී ප්‍රතිපදාව. මේ පංචස්කන්ධයේ ආස්වාදේ ආදී නිස්සාරණේ. මෙතන එක එක ස්කන්ධයක් පිළිබඳ කරුණු හතක් තිබෙනවා. සත්‍යයට තිබෙනවා. එතකොට මේවා පිළිබඳව මේ අහලා කියවලා මතක සබා ගන්න එක නෙවෙයි සත්‍ය වශයෙන්ම සමාජම ප්‍රත්‍යශේෂ අවබෝධය නැත්නම් ඒවත් නෝපන කුසල ධර්ම වශයෙන් සැලකීම සැලකිය යුතුයි. ඒ වගේම තමයි සංනම් පස්සාතන මේ පස්සාතන හයක් තියෙනවා. චක්ක සම්පස්සාතන, සෝත සම්පස්සාතන, ගාන සම්පස්සාතන, ජීව සම්පස්සාතන, ආ සම්පස්සාතන, මනෝ සම්පස්සාතන කියන්නේ. ඇහැට රූපයක් හමු වුණාට පස්සේ ඒ පිළිබඳ යම්තාක් සිතිවිලිය තියෙනවා නම් ඒ ඇහැයි රූපයයි ඒ නිසා පහළ වෙන සිතිවිලිය කියන මේ ඔක්කොටම චක්ක සම්පස්සාතන කියලා කියන්නේ. ඒ වගේම කනයි ශබ්දය කියන නිසා සෝත විඥානයේ සහිත විවිධ නාම ධර්ම සිතිවිලි ධර්ම තියෙනවා. ඒකෝට මනයි ශබ්දයයි ඒ විවිධ සිතිවිලි ධර්මයි ඔක්කොම සෝත සම්පස්සාරද. මේ විදිහට තමයි නාසයෙන් සම්පූර්ණයි දිවයි රසයි පයයි ස්පර්ශයි ඒ වගේම මනසයි මනස ධර්ම වන විවිධ ධර්මාරම්මන. මේවා නිසා පහළවන සිතිවිලි ධර්ම. මේ වාගේ නියම தත්ත්වය තමයි හරියට අත්දකලා නැත්තම් තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දේශනා කරලා තියෙනවා. නමුත් ඒවා දැනගෙන මතක තබා ගැනීම නෙවෙයි තමන්ගේම අවබෝධයෙන් තමන්ටම ප්‍රත්‍යක්ෂ අවබෝධය නැත්නම් මේවා නෝපන කුසල ධර්ම වශයෙන් සැලකිය යුතුයි. ඒකකින් මේ ස්පස්සාවචන ආයතන සමුදය ආයතන රෝධය ආදී කරුණු ආයතන රෝධගාමී ප්‍රතිපදාව. මේ ආයතන තුළින් ලැබෙන ආස්වාදය ආදී නිස්සාරණ ආදී කරුණු තමන් නෝපන කුසල ධර්ම වශයෙන් තේරුම් අරගෙන ඒව උපදවා ගැනීම උත්සාහ ගන්නට ඕන. එතකොටයි සම්මා වායාමය වෙන්නේ. ඒ වගේම තමයි ඉමේ ධම්මා භාවේ සම්බා ඉමේ ධම්මා සච්චිකා සම්බා ඉමේ ධම්මා ප්‍රහා සම්බා ඉමේ ධම්මා අභිනීයා මේ ධම්මා පරිණීයා ආදී වශයෙන් කරුණු තිබෙනවා අපි බහල්තා කළ යුතු ධර්ම තියෙනවා සාක්ෂාත් කළ යුතු ධර්ම තියෙනවා පිරිසිදු දසිත ධර්ම තියෙනවා විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළ යුතු ධර්ම තියෙනවා දැන් අභිඤ්ඤය ධර්ම කියන්නේ විශේෂ ඥානයෙන් අවබෝධ කළ යුතු ධර්ම. ඒ විශේෂ ඥානයෙන් අවබෝධ කළ යුතු ධර්ම තමයි අපි මේ ටිකක් තියාගෙන යන්නේ. මේවා අවබෝධ වෙලා නැත්නම් ඒවත් නූපන් කුසල ධර්ම. ඒ වගේම පරිණීයන්නේ ධම්මා පරිණීය පිරිසිදු දතේති විශේෂණ පංචස්කන්ධ ලෝකේ කාන්ත වශයෙන් දුක්ඛ වශයෙන් පිරිසිදු දතේති. ඒක පිළිබඳව දුක් පිළිසඳ දකින්න කියන කොට කියවන්න. එතකොට ඒක පිළිබඳව තරමදුරට අවබෝධයක් මෙයාට ලබා ගන්නට පුළුවන් වෙයි. ඒ වගේම මේ ධම්මා භාවයේ තබ්බා භාවිතා කළ යුතු ධර්ම තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතා කළ යුතු නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා කළ යුතුයි. සතර සතිපට්ඨාන සම්මප්පදාන ඉද්ධිපාද ධර්ම හතර. ඒ වගේම පංචේන්ද්‍රය පංච බල සත්බොධ්‍යංග ධර්ම ආව්‍යසාංග මාර්ග ධර්ම මේවා තමයි දිනු කරලා නෑ දිනු කරලා මේ දක්වා දිනු කරලා තියෙන යන්තම් Taman ලබා සිටින යම් කිසි සත්‍යයක සිටිනවනම් ඒ සත්‍යයට පමණයි ඒක නිසා එයින් එහාට තව තවත් දිනු කරන්නට ඕන භාවිතා කරන්නට ඕන ප්‍රගුණ කරන්නට ඕන ඒවා නූපන් කුසල ධර්ම එතකොට ආනසංග මාර්ගය වල සතර සතිපට්ඨාන ධර්ම ආදී මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම නෝපං කුසල ධර්ම වශයෙන් සලකලා ඒවා දිනු කර ගැනීමද උත්සාහ කරන කෙනාට තමයි සම්මා වායාමයේ වැඩින්නේ. මේ යහපත් උත්සාහය කියලා යන්තම් අතර වෙනවා නෙවෙයි ඒක සම්මා වායාමයේ කියන එක ගැඹුරින් ගැඹුරින් බලලා මොකද්ද සම්මා වායාම කියලා තේරුම් අරගෙන සමාසුල මේ ගුණ ධර්ම මොනවද වැඩි නැති ඒවා වඩන්නට වඩා ගත යුතුයි කියන අවබෝධය සීමිතව කටයුතු කිරීමයි මේදී අවශ්‍ය වන්නේ. විශේෂයෙන්ම අපි හිතමු සම්මා සතිය දියුණු වෙලා නැත්නම් සියයට සියයම සම්මා සතිය දිනු කෙනෙකුට මොනවද කරන්න අවශ්‍ය නැහැ සතිය දිනු කරන්න අවශ්‍ය කමක් නැහැ. එයාට පුළුවන් ඕනෑම දෙයක් ඕනෑම ආකාරයෙන් කර කර ඉඳලා මම සතියෙන්ද වැඩ කරනවා කියලා හිතනකොට මේ සිතිවිල්ල සමගම සියයට සියයම සතිය පිටවගෙන වැඩ කටයුතු කරගෙන යන්නට පුළුවන්. කොහොමද එවැනි හැකියාවක් නැති සෑම කෙනෙකුම සම්මා සතිය දිනු කරන්න ඕනේ. ආගස්ථාංග මාර්ගයන්ග සම්මා සමාධි සම්මා දිට්ඨිය ආදී අංග දිනු දිනු කරගන්නට උත්සුකව කටයුතු කළ යුතුයි. එතකොට මේ ධම්මා භාවයේ සම්බා මේ ධම්මා පහා සම්බා ප්‍රහාණය කළ යුතු ධර්ම තියෙනවා. විශේෂයෙන්ම අවිද්‍යා සංහා දෙක ප්‍රහාණය කළ යුතුයි. අවිද්‍යා සංහා කියන කොටස් දෙක ප්‍රහාණය කිරීමට පංචස්කන්ධය කෙරෙහි තියෙන සංග්‍රහණය ප්‍රහාණය කළ යුතුයි. ඒකෝට පංචස්කන්ධයේ සංග්‍රහණය ප්‍රහාණය කිරීම සඳහා පංචස්කන්ධයේ තියෙන අනාත්ම ස්වરૂපයේ මම නොවන මගේ නොවන ආත්ම නොවන ශූන්‍ය ස්වરૂපයේ භවනාතුලින් පස්සසේ සාධගෙන යනවා. දැන් තිබෙන තත්ත්වයට වඩා ගැඹුරින් පලල්ල අත්දකින්නට සිදු වෙනවා. ඉතින් ඒවත් නූපන කුසල ධර්ම වශයෙන් සැලකී යුතුයි. ඊළඟට මේ ධම්මා සත්‍තිපාත භාෂාස්සත් කළ යුතු ධම්ම දේනවා. විද්‍යා විමුක්තිය කියන ප්‍රධාන වශයෙන් මේවා කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. විමුක්තිය කියවම නිදහස සම්පූර්ණයෙන්ම අරහත් චේතෝ අරහත් පරිචේතෝ විමුක්තිය සඳහන් කරන්නේ. හේතු විමුක්තිය පඤ්ඤාවෙන් දෙත්තේ ධම්මේ ශ්‍රමණ විඤ්ඤා සත්‍යකත්තා උපසම්පදී වේරති කියලා බුදුහාමුදුරු දැක්වූ පාඩයක් තියෙනවා. මේ හේතු විමුක්තිය පඤ්ඤාවෙන් මේ ජීවිතේම අද්දක දකා වාසය කරනවා කියන එකයි සාමාන්‍ය සරල අදහස. මේ දෙකට තමන්ට පැමිණ වාසය කරන්නට බැරි නම් ඒකත් ඉතින් නෝසංකෂ ධර්මයක් තමයි. විද්‍යාව කියන එක අභිඥාවලට බර එකක්. විද්‍යාව අර්ථ විද්‍යාව නිදන්නා මේක අන්තර්ගත වන්නේ අද කාලේ නම් මේව උපදවා ගන්නට හැකියාවක් බොහෝ දුරට නෑ මොකද අර ඉද්ධිපාද ධර්ම වශයෙන් සමතේ දිනු කරලා සිටපු අය මේ බුද්ධ ශාසනයේ මේ වෙන විටත් ඒ ඉද්ධිපාද භාවනාවන් තුළින් ලැබිය යුතු ප්‍රතිඵල අත්දැකීම් සිද්ධියෙන් සහිතව නිවන් අවබෝධ කරලා ඉවරයි කියන එක පොත්පත්වල දක්වා තිබෙනවා. මේක 100%ක්ම නිවැරදි කියලා මම කියන්නේ නමුත් බොහෝ දුරට නිවැරදි බව තමයි අපට පැහැදිලින්නේ. ඒ නිසා ඒ විද්‍යාව කියන එක ඒ කියන්නේ පුබ්බේ නිවාසාන සත්‍යඥානිය, දිබ්බචප්ඥානිය, පාරචිත්ත විඥානඥානිය මේවා විද්‍යා බලයටයි ඇතුළේ මේවා ලෝකං කුසල ධර්ම. ඒ සඳහා විශේෂ අවධානයක් යොමු නොකලත් අර විමුක්තිය ලබා ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕන විමුක්තිය නෝකන් කුසල ධර්මයක්. ඊට අමතරව කෙනෙකුට තේරෙන්නේ නැත්නම් යම් කිසි සමුදය ධම්මා සම්බන්තන් නිරෝධ ධම්මං කියලා. යම් කිසි හේතුන්ගෙන් හටගත් ධර්මතාවයන් තියෙනවා නම් මේ ඔක්කොම නිරුද්ධ වී යන ධර්මය කියලා අවබෝධය නැත්නම් ඒකත් නෝකන් කුසල ධර්මයක් තමයි. ඒදී යම් කෙනෙක් වාහත් වල සිදුවන මේ රහත් ඵල සිත පවා නිරුද්ධ වී යන ධර්මයක් කියලා දකින්නට පුළුවන්කම තිබෙනවා එවැනි කෙනෙකුට. එතකොට එයින් පහළ තියෙන ධර්මතාවයන් නිරුද්ධ වී යන ධර්මයේ කියන එක ගැන කියන්නට ඇත්තම දෙයක් නෙවෙයි. ඒක නිසා මේක සුදු කාරණාවක් නෙවෙයි තා ගැඹුරු කාරණාවක් මෙතන තියෙන්නේ. යම් කෙනෙක් සමුදේ ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං මේ සියලුම ධම්ම නිරුද්ධ වී යනවා කියලා දැකලා නැත්නම් ඒකත් නූපන් කුසල ධම්මයක්. ඒක උපදවා ගැනීමට සුබ කටයුතු කරන්නට වෙනවා. නැත්නම් ඉදන් දුක්ඛං අවියසං ධ්‍යාන දුක්ඛ සමුදය ධ්‍යාන දුක්ඛ නිරෝධෝ ධ්‍යාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති මේක තමයි දුක්ඛ සත්‍ය කියලා හක්මියට පිළිසිඳ දැකලා නැත්තම් මේ දුක්ඛ සමුදය සත්‍ය මේකයි කියලා එක ප්‍රහාණය කරලා නැත්තම් මේක තමයි මාර්ග සත්‍යය කියලා සම්පූර්ණයෙන් මේක වඩලා නැත්තම් මේක තමයි නිරෝධ සත්‍යය කියලා සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරලා නැත්තම් මේවත් නූපන් කුසල ධර්ම තමයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ ආකාරයෙන් වර්ධනය කර ගැනීමට සමාගයේ සිට රෝධ්‍යබ්බේ භංග භයතපත්ඨාන ආදීන නිබ්බිදා මුචිත කම්මිතා පරිසංකා සංඛාරපේක්ඛාන් දෝම ගෝත්‍ර භූමග්ග ඵල පච්චේක්ෂණාදී විදර්ශනා ඥාන තියෙනවා මේ විදර්ශනා ඥාන උපදවාගෙන නැත්නම් ඒවත් නෝපන් කුසල ධර්ම තමයි ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට මේ විදර්ශනා ඥානය උපදවා ගැනීමට බොහෝ විට උපකාර වෙන අනිත්‍යනුපස්සන, දුක්ඛනුපස්සන, අනාත්මනුපස්සන, විඤ්ඤාණුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන, විඤ්ඤාණුපස්සන දිනු කරුණ නැත්නම් මෙතන සත්‍යනුපස්සන වශයෙන් කරුණු හතක් අපි දීලේ තව තියෙනවා ප්‍රයාණුපස්සන, වයානුපස්සන, විපරිණාමනුපස්සන, අනිත්‍යනුපස්සන, අපිනිත්‍යනුපස්සන, ශුන්‍යතානුපස්සන කායානුපස්සන අධිපඤ්ඤා ධම්මාන වශයෙන් ආදී වශයෙන් තියෙනවා තව ගොඩක් දේවල්. ඒකට මේවා නූපන් කුසල ධර්ම මේවා උපදවා ගැනීමට යම් කිසි කෙනෙක් උත්සාහ කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු කරනකොට තමයි දිනෙන් දින දියුණුවක් ලබන්නට පුළුවන් වන්නේ ඉහළම ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන් වන්නේ සම්මා වායාමයෙන් තොරව නිවනක් ලබන්නට බෑ. ඒ සම්මා වායාමයේ ඒ නිසා අනිවාර්යයෙන්ම දියුණු කරගත යුතු භාවනාවක් වශයෙන් වැඩි විස්තර කරන කළ යුතුයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කාණ්ඩයක්. සම්මා වායාම සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් කතමාජ මිත්‍යේ සම්මා සති දෙකේ විකෝ කායේ කානානුපස්සී විහෙරති ආකාපේ සම්පජානෝ සතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස් වේදනා වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආකාපේ සම්පජානෝ සතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස් සංකේන ඒ පාඨය බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා සම්මා සති විස්තර කිරීම සඳහා මෙහිදී අපි පාඨය කියන සාරාංශ කරන්න කතා කළේ උත්තර වශයෙන් මේ. එතකොට කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව සියයට සියම සම්පූර්ණත්වයට පත් කර ගැනීමයි සම්මා සතිය කියන්නේ. ඒ සම්මා සතිය දිනු කර ගැනීම සඳහා සියයන් වැඩ කටයුතු කිරීමත් අවශ්‍ය වෙනවා. ඒ තමතර සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කිරීමත් අවශ්‍ය වෙනවා. ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මේ දක්වා සියයට සියයක් උපදවාගෙන නැත්නම් මේවා නූපන් කුසල ධර්ම සම්මා වායාමයේ වැඩිම තුන මේවා උපදවා ගන්නට උත්සුකව කටයුතු කළ යුතුයි. සම්මා සමාධිය ළඟට කියන්නේ සම්මා සමාධිය කියනකොට පතමනක දෙකේ සම්මා සමාධි මොකද්ද මානේ සම්මා සමාධිය කියන්නේ දෙදෙකේ දෙකෝ වේචී ලකමෙහි විස්සකසලේ ධම්මේහි සවිතක්කා සවිතාන දේත ධම්පේසකම් පතමධාන උපසම්පජ්ජේති මේ ශාසනයේ වික්ෂාක් යෝගාවචරයෙන් විච්චීව කාමෙහි කාමයන් ගෙන් වෙන්න විවිධ අකුසලේ ධම්මේ අකුසල ධම්මයන්ගෙන් වෙන්වම සවිතක්කං සංචානං වේකජම් ප්‍රේසපං විතක්කසහිත විචාර සහිත විවේකයෙන් හටගත් සීතසපේ සහ ඒ පද්ධතාව සහිත පළවෙනි ධ්‍යානයට සමාදලා වාසය කරන්නට ඕනේ. සමත වශයෙන් සමතය අනිවාර්යයෙන්ම පිළිවෙල කළ යුතු විශේෂයෙන්ම අනාගාමී වීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම ධ්‍යාන හතර උපදවා ගත යුතුයි. ආරම්භ කරහා කීමට බලාපොරොත්තු වන කෙනෙක් අනිවාර්යයෙන්ම රූපාවච ධ්‍යාන උපදවා ගත යුතුයි. සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් මේ සත්‍ය විශේෂපත් තුනේ නැත්නම් කවදාවත් මේ මානුකම් ලබන්නට බෑ. මේ නිසා මේ සමත වශයෙන් ධ්‍යාන උපදාගෙන සිටීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා ඉහළ යන මාර්ගඵල ලැබීම සඳහා. එතකොට ඒකෙන් අතරුන්නේ බුදුරජාණන් වහන්සේ විතක්ක විචාරාන ලෝකසම අධ්‍යාත්ම සම්පදානන් චේතසෝය කුදිමාව අනිත්‍ය සංසාර සමාධි සම්පේත සම්දුතිය ධ්‍යාන මුක්ඛ සම්පදිය වේදිතේ කියලා දෙවන ධ්‍යානයට සමවැදී වාසය කරනවා කියලා දෙවන ධ්‍යානයත් උපදවාගත යුතු බව දක්වා තිබෙනවා. ඒ දෙවන ධ්‍යානය. ඒ බුද්ධජනන වහන්සේ නතර වෙන්නේ නැතුව තුන්වෙනි ධ්‍යානයත් හතරවෙනි ධ්‍යානයත් උපදවාගත යුතු බව විශේෂයෙන්ම සම්මා සමාධිය විස්තර කරනකොට දක්වා තිබෙනවා. ඒ සම්මා සමාධිය එම නිසා අනිවාර්යයෙන්ම නිවන් ලැබීම සඳහා දිනු කරගත යුතුමයි. සම්මා සමාධිය නෙවෙයි නිවන් ලැබෙන්නේ සම්මා දිට්ඨිය තුළින්. නමුත් සම්මා දිට්ඨිය තුළින් නිවන් ලැබෙන විට සම්මා සමාධිය උපකාරක ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වේ යුතුයි. සම්මා සතියත් උපකාරක ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වේ යුතුයි. යම් කෙනෙක් දියුණු ප්‍රඥාවකින් යුතුව මාර්ගඵල ලබලා තියෙනවා නම් විවිධ දෙකිනක ප්‍රඥාවකින් යුතුව මාර්ගඵල ලබලා තියෙනවා නම් කිසිම කෙනෙකුට මේ මාර්ගඵල ලබන අවස්ථාවේදී පහළ වූ නාම ධර්මයන් ඒ ඒ වෙලාවේ පහළ වූ ධර්මතාවයන් දකින්නට පුළුවන්. සදා සම්දාගත ඒ ධම්මේ පස්සේ පඤ්ඤා පච්චේකේ ඥානං කියලා ඥානෙ විස්තර කරනවා. මේ මාර්ගඵල පහළ වන අවස්ථාවේදී පහළ වූ ධර්මයන් දැකිය හැකි ඥානය. ඒදී මේ සම්මා සමාධියේ කොයි ආකාරයෙන් මාර්ගඵලයක් ලැබෙන්නට උපස්සම්බක වූවාද කියන කරුණු පැහැදිලිව දකින්නට පුළුවන්. සීලයේ කෙසේද ක්‍රියාත්මක වුනේ, සමාධියේ කෙසේද ක්‍රියාත්මක වුනේ, සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් අතරින් විශේෂයෙන්ම සත්‍ය බුද්ධංග ධර්මයන්, සති සමාධි ප්‍රඥාවනි ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන් කෙලෙසින් නම් ඒ අවස්ථාවේදී මේ මාර්ගඵල ලබන විට උපස්සම්බක ධර්ම වශයෙන්, උපකාරක ධර්ම වශයෙන් අනුබල දෙමින් ඒ ඒදී ක්‍රියාත්මක වුණාද කියන කාරණා පැහැදිලිව ප්‍රායෝගික වශයෙන් දකින්නට පුළුවන්. එමේසා මේ සම්මා සමාධිය අනිවාර්යයෙන්ම මාර්ගඵලයේ තියෙන මාර්ගඵල ලබන විට අත්‍ය අනිවාර්යයෙන්ම තිබෙන්නේ. එමේසා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන හතරක් උපදවා ගැනීමට උත්සුකව කටයුතු කරන්න ඕන. ඒත්‍යාතිවරණ උපේක්ඛකෝ ජීවිතේ සතෝ සංකජානෝ යන්තං අරිය ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමාසික විහාරේති සත්‍ය ඥානං උපසම්පජ්ජේති සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා කුබ්බේසෝ නස්සදෝමනසාරං අත්තංගම අදුක්ඛම සුඛං උපේක්ඛාසති පාර්ශුද්ධින චතුත්ථඥානං උපසම්පජ්ජේති අනුමුච්චද නික්ඛේ සම්මා සමාධි කියලා අර විස්තර නොකළ තුන්වන ධ්‍යානය සහ හතරවන ධ්‍යානයත් ඒ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වු කරලා තියෙනවා. විස්තර නොකළ කියන්නේ සිංහලෙන් කියපු එකේ පාවිච්චියන අප කලින් කියන්නේ. එතකොට මේ විදිහට සම්මා සමාධිය දිනු කරන්නට ඕන. මේ සම්මා සමාධිය දිනු කර ගැනීමෙන් අර පංචස්කන්ධ නිරෝධගාමිනී ප්‍රතිපදාව ශ්‍රේෂ්ඨියම සාර්ථක වීමට නම් සම්මා දිට්ඨිය අනිවාර්යයෙන්ම දිනු කරන්නේ. ඒ සම්මා දිට්ඨිය මේ ධම්මා භාවයේ සම්බා භාවිතා කළේක ප්‍රබලෝ කළේක ධර්මයක් වශයෙන් Taman තේරුම් ගන්න ඕනේ. මේක මම කලින් කියවයි කවුන. එතකොට මේ සම්මා දිට්ඨිය කියන එක විස්තර කරනවා මෙවැනි දේශනාවකින් විස්තර කරන්නෙම කරන්නට බෑ. ඒ සඳහා පහකහයක පමණ දේශනාවක් අඩුම වශයෙන් කරන්නට සිදෙනවා. එතකොට මේ සම්මා දිට්ඨිය තුළින් යහපත් දැකීම සම්මාදක්. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය තුළින් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්නේ. මේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ පිළිබඳ කරුණු කියවල අවබෝධ කරගෙන තේරුම් අරගෙන සිටීම නෙවෙයි විශේෂයෙන්ම මාර්ගඵල වලට සිතපත් කරන අවස්ථාවේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කිසි ක්‍රියාත්මක වනවාද කියලා දැකලා ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීමයි මෙහිදී සම්මාදිට්ඨිය කියන එක කියන එකෙන් අදහස් කරන ලබන්නේ. ප්‍රායෝගික වශයෙන් මේකයි අපේ. නැත්නම් ප්‍රායෝගික නොවන ආකාරයෙන් කියනවා සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රථමාදිට්ඨිය සම්මාදිට්ඨිය යම් කෝ වික්‍රේ දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාන ඥාන මොකද වික්‍රේ සම්මාදිට්ඨිය කියලා දක්වා තිබෙනවා සම්මාදිට්ඨිය කියන්නේ මහණෙනි දුක පිළිබඳ ඥානය දුක ඇතිවීම පිළිබඳ ඥාන ඇතිවීමේ හේතුව පිළිබඳ ඥානය දුක නිරුද්ධ කිරීම සහ දුක නිරුද්ධ කිරීමේ මාර්ග පිළිබඳ ඥානය මේවා තමයි සම්මාදිට්ඨිය කියලා බොහෝ විට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා අතන ওই විදිහට කියවට වෙනත් විවිධ තැන්වල සම්මාදිට්ඨිය විස්තර කළ ආකාර රාශියක් තියෙනවා. සම්මාදිට්ඨිය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ මට මතක හැටියට 16 ආකාරයකින් සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙනවා. ওই මහා කච්චායන වැනි සූත්‍ර සම්මාදිට්ඨිය තවත් ආකාරවලින් දක්වා තියෙනවා. සත්‍යාවීශයට සම්මාදිට්ඨිය කියලා වෙනත් උත්‍රේක තවත් ආකාරයකින් මේ සම්මාදිට්ඨිය කියලා සුකුණ ආකාරය දක්වා තියෙන. මේ පිළිබඳ විස්තර කතා කරන්නට මේ අවස්ථාව කොහෙත්ම අවකාශ දෙන්නේ නැහැ. ඒ නිසා අපි පස්සේ දිනක ඉඳන් අපි කතා කරන අවස්ථාව ලැබුණා. ඒකට සම්මාදිට්ඨිය අනිවාර්යයෙන්ම දිනු කරගත යුත්තක්. ඒ දිනු කර ගැනීම සඳහා සම්මාදිට්ඨියෙන් දතියුතු සම්මා කියන්නේ යහපත් දෙයක් කියන්නේ දෙකීම. බොහෝ දෙනෙක් දකින්නේ ඇත්ත ඇතිශ තියෙන්නේ වැරදි ආකාරයෙන් ඇත්ත ඇතිව තියෙන දැකීම පිළිබඳ කරුණු තම අවබෝධ කරගෙන ප්‍රායෝගික වශයෙන් භාවනාවේ අත්දකින්නට ඕනේ. පංචස්කන්ධෝකයේ නියම සත්‍යය තමයි ඇත්ත ඇති හැදීන් දකින්නේ. බොහෝ විට මේවා අහලා තියෙනවා මේවා නිත්‍යයි දුකයි අනාත්මයි කියලා සරල වශයෙන් බොහෝ දෙනෙකුට හිතනවා මේක අනිත්‍ය මේක දුක මේක අනාත්මයි කියලා. ඒක මේකක් නෙවෙයි මෙතන සම්මාදිට්ඨිය කියන්නේ සමාගයේ ප්‍රඥාවෙන් සමාගම හදවතට කැවිලක් සත්‍යසහ අවබෝධයක් පෙනී යන්නට ඕනේ. මේ පංචස්කන්ධ ධර්ම ඒකාන්තයෙන්ම අනාත්මයි කියලා සෝවාන් වෙච්ච කෙනා ගාව තියෙන අදහස තියෙනවා. මම මගේ කියන අදහස සකදාගාමී වෙච්ච කෙනා ගාව තියෙනවා. අනාගාමී වෙච්ච කෙනා ගාව ඒ අදහස තියෙනවා. පහත් වෙච්ච කෙනා ගාව පමණයි මම මගේ කියන අදහස නැති ආත්ම සංඥාව සම්පූර්ණයෙන් දුර වෙලා තියෙනවා. අනාත්ම සංඥාව සියයට සියයක්ම පිටත තියෙන එහෙම කෙනෙක් ගාව. සෝවාන් වෙනකොට පංචස්කන්ධ ලෝකේ තුල ආත්මයක් නැහැ කියන හැඟීම දුරු වීම වෙයි. එතන අනාත්ම සංඥාව දුරු කිරීම කියන එක අදහස් ගන්න අස්මානිය දුරු කිරීම. ඒකට සමාජයේ සුපතල මේවා දිනු වෙලා නැත්නම් මොන කරගන්න උත්සාහ කටයුතු කිරීමේදී සම්මා වායාමයේ වැඩිනවා. ඉතින් මේ සම්මා වායාම වැඩිමෙන් තමයි සම්මා දිට්ඨිය දිනු කරන්නට පුළුවන් වන්නේ. ඒකට සම්මා දිට්ඨිය තුළදී දසක කර්ම ප්‍රාශය තියෙන අඩු වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව පැහැදිලි ලෙසම තමාම අවබෝධයක් ඇති කරගන්න බලන්න. දුකක් කියන එක Tamanටම පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙලා පෙනී යන්නට ඕනේ. කොටින්ම කියවන එක සම්පූර්ණයක් වශයෙන්ක්වත් මේ සංසාරේ රැඳී සිටීම නිසලුසේ කියන හැඟීම සිතට කාවැදී පින් යන තේකම දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. ඒක සම්පූර්ණයක් වන මේ මේ සංසාරේ රැඳී සිටීම නිසලුසේ කියන බුදු විලා හරි ඒක සම්පූර්ණයක්වත් මේ සංසාරේ රැඳී සිටීම නිසලුසේ කියන හැඟීම සමාවේශිතට කාවැදී යන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අනුමත්තකෝ පිළික්ඛේ ගුතෝ දුක්ඛං දෝහෝ තීවමේව කෝ පිළික්ඛේ අපමත්තකම්ති බමන් දමන්නේමි අන්තමස්ම වච්චන සංඝාතමත් සම්පිය. ඉතාසුළු ඉතාසුළු කොටසක අශෝචි කොටසක හරි ගඳ හමන් දුක නමන්නසී. මහණෙනි ඉස්සරු ගැටන ශනක කාලයක්වත් මේ භවයේ සතිය සිටීම මම කිසිසේත්ම වර්ණනා කරන්නේ නැහැ කියන එකයි ඒ අදහස. ඒක සම්පූර්ණ 100%ක්ම හදවතින් කරපු ප්‍රකාශනයක් ඒ බුදුජානන වහන්සේ කරලා තියෙනවා. බුදුජානන වහන්සේ කරපු දේශනා හැම එකම මොනවාසේ හදවතින් ප්‍රත්‍යක්ෂයෙන් දැකපේවා. මේවා අපේ බොහෝ දෙනෙකුට හදවතින්ම දකින්නට බැහැ මේවා වචන වලට සීමා වෙන යන්තම් තේරුම ගන්න කොකහ ගන්නවා. ඒකයි මේ ධර්මයේ වැරදි දොස් තිබෙන්නේ. ඒ නිසා Tamanට දුක පිළිබඳව පැහැදිලි නිසම විතර වඩා ගැඹුරින් ප්‍රත්‍යක්ෂක අවබෝධය යුතුයි. දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය බුදුජානන වහන්සේ සන්නා වූ අවිද්‍යාව වශයෙන් දක්වා තිබෙනවා නමුත් ඒක ගැන කතා කරන්න අපි වෙන දවසක දුක්ඛ සමුදය සත්‍ය ප්‍රායෝගික වශයෙන් කෙසේ ක්‍රියාත්මක වෙනවද කියලා දැකලා ඒක ප්‍රහාණය කරන්න වෙනවා මේ වගේම මාර්ග සත්‍ය වඩන්නට ඕනේ ඒ තුළින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමෙන් තමයි නිරෝධ දුක්ඛ නිරෝධ ගාමී දුක්ඛ නිරෝධ ආදී සත්‍ය දක්වන්නට පුළුවන් වන්නේ. සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මාර්ගඵල ලැබීමෙන් තමයි ඒක අත්දැකීමේ විදිහට කටයුතු කිරීමෙන් තමයි අපට පංචස්කන්ධ ධර්මයන්ගේම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දිනු කිරීම තුළින් පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ කරන්නට පුළුවන්කම ශක්තිය ලැබෙනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ කිරීමේ අධීර විදිහට දෙකක් තියෙනවා. එකක් තමයි සෝපාදිශේෂ වශයෙන් සහ අනිත් එක අනුපාදිශේෂ වශයෙන්. ඒ කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම තිබෙන තියෙද්දීම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දකින්නට පුළුවන්. ඒකට සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියනවා. ගාමත්ෝ කෙනෙකුගේ අධ්‍යයන තාක්ෂයක් ඒක. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ ඒදී තමයි ඇත්තම වශයෙන්ම පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ වී යන්නේ. ඒක බුදුහාමුදුරුවෝ ගාථා දෙකක ගාථා තුන දක්වලා තියෙන සූත්‍ර දෙකකම අභිධිකාය නිරෝධ සංඥා වේදනා සූපබහන්ත සම්බා වූපසමස සංඛාරා විඥානං තමාගමා කියන. පංචස්කන්ධ නිරෝධය එතනයි සිදුවන්නේ. અભેદિકા યોખය බිඳී විනාශී යනවා ඒ කියන්නේ රූපස්කන්ධය මැරෙන්න යනවා ඒවායික පස්සේ කොහේලා කොහේලා ගිහිල්ලා නැත්නම් මළු වෙලා ධාතු හතරටම පරිවර්තනය වෙනවා නැත්නම් ওই ධම්මමල් මහරහතන් වහන්සේ පින්නම් පාණිත තමයි දාතාව දේශනා කරේ උන්වහන්සේ අභිඥාලාභී රහතන් වහන්සේ නමක් උන්වහන්සේ පින්නම් පාන අවස්ථාවේදී ආසට පැනනගලා ලෝක සත්‍ය බලන සිටින්දීම තේජෝකෂණය සමවැදිලා තමන්ගේ ශරීරය අලු ටිකක්වත් ඉතුරු නොවන ආකාරයෙන් නිරුද්ධ වේවා කියලා අධිෂ්ඨාන කරලා ඉන්නම් පෑවේ ඒකට දැක්වූ උදාන වාක්‍යයක් වශයෙන් මේ බුදුදානන් වහන්සේ ගාථාව ප්‍රකාශ කරේ මේ අවස්ථාවේදී උන්වහන්සේගේ ශරීරයෙන් කිසිම දෙයක් ශේෂුනේ නැහැ අනු මාත්‍ර රූප කොටසක්වත් ඉතුරුනේ නැහැ. සාමාන්‍ය ධාතු කෙනෙක් නෑනට පස්සේ නම් පෑවට පස්සේ ඉතින් මේ රූප කොටස් තියෙනවා ධාතු කොටස් ශේෂ වෙනවා නැත්නම් අලු ටිකවත් ඉතුරු වෙනවා නැත්නම් මූල මානික මූල ධාතු අතරට ශේෂ වෙනවා. මාරු වෙනවා. එතකොට අභේදී කායෝ නිරෝධ සංඥා සංඥා මොකෝ මේ රුද්ධ වීනෙත්තටම නැති වෙනවා. වේදනා ශීති බහන් සබ්බාසිනෝ වේදනා ශීති බහනේ නා කියන්නේ සිඳිලා නැත්තටම ශීතල වෙලා යනවා. රූපසමන සංඛාරා සංස්කාර ධර්මයන් ඔක්කොම සමනය වෙනවා. විේත සමනය වෙනාට සංසිඳිලා නැත්තටම නැතිලා යනවා. විඥානං අත්තමනම විඥානේ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති නොපිළියනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහේ නිරෝධයේ එතනයි සිදුවන්නේ. සහත්ව කෙනෙක් වෙනවම් පාන අවස්ථාවේදී. ඒකානුපාදිශේෂය පාණ්ඩහත වශයෙන් සැලකෙන්නේ ඒන් පස්සේ තුන් කියන්නට පිටුවක් නෑ දුකක් කියලා කියන්න දෙයක් නෑ දුකක් පිළිගන්නට තැනක් නෑ එතන තමයි දුකේ කෙලවර මේ විදිහට ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ අවසාන නිරෝධය අත්දැකීමෙන් තමයි අපිට සසර දුක සියයට සියයක්ම කිසිදාක නැවත නූපදින ආකාරයෙන් නිරුද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනවා මේ සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමකින් තොරව වෙනත් මාර්ගයක් ගමන් කරලා කවදාවත් ඒ ඒක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ආර්යසත්‍යංග මාර්ගයේ ගුණ ධර්මමයි අප විසින් වැඩි යුත්තේ ප්‍රගුණ කර යුත්තේ. දිනින් දින තව තවත් දියුණු කරගත යුතු වන්නේ. මේ විදිහට කටයුතු කරන්න තුෂ්කෝ මුනන්දු වන්න. ඒකට මේ දක්වා කියපු කරුණ මම සාරාංශය කියන්නට නැති තරම් මේක ගැඹුරු දේශනාවක් නෙවෙයි සංග දේශනාවක්. එතකොට පංචස්කන්ධයේ නිරෝධය කියන එක සහ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එකයි අපි කතා කළේ. පංචස්කන්ධ නිරෝධය අපේ මේ ජීවිතයේදී සම්බන්ධකෙන්නට පුළුවන් ඒක මාර්ගඵල ලබන මාර්ගඵල ලබන පර සමාත්මකට සම්බන්ධ වෙන අවස්ථාවේදී පහසුවෙන් ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙයක්. ඊළඟ පංචස්කන්ධ ධර්ම නිරෝධය කියන ධාතු කෙනෙක් වෙනවා සමානස්ථාව. ඒ නිරෝධ ගාමී ප්‍රතිපදාව තමයි ආර්යසංග මාර්ගයේ ඊදී අපි ජීවිතේ එකතු කරගත යුතු අංග වශයෙන් දැක්වේ සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ප්‍රායෝගික වශයෙන් ඒවා භවනා කරන ප්‍රතිපද ගන්නවට ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කරුණ පෙන්වනවා. ඊළඟට සම්මා වායාමයේ කියන එක සම්මා සතිය කියන එක සම්මා සමාධිය කියන කරුණු තුනක් විස්තරමක් විස්තර කළා සම්මා සමාධිය ගැන යන්තම් ඇඟිල්ල දික් කරන පමණක් කරුණු කිහිපයක් ප්‍රකාශ කළා. ඒ විදිහට ආලස්සංගමාදී ගුණ ධර්ම තමයි අපි මේ සූත්‍රයේ මේ දේශනාවේදී වැඩිපුර අවධානය කරලා යොමු මත කරලා පෙන්වන්න කිරීමට උත්සාහ කළේ. ඒ ආගස්සංගමාගේ ගමන් කිරීම තුළින් මේ ඇයට නිවන සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මෙම දේශනාව දැන අප නිම කරන්නේ. හොඳයි අපි දෙවියන් මේ පින් දෙමු ආකාශත්හාදී කියන පාඩේ කියනවා ආකාශත්හාදී මොම්මත්හා දේවානාගාම ඉදිකා පුඤ්ඤං සම්මෝ විත්තාචාන් ලස්සන්ත සාසනං ආකාශත්හාදී මොම්මත්හා දේවානාගාම ඉදිකා පුඤ්ඤං සම්මෝ විත්තාචාන් ලස්සන්ත දේශනං ආකාශත්හාදී මොම්මත්හා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්තු මං පරන්ති තාත්තනං කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවින් බාණ සත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛය මහානෝතු සම්බ දුක්ඛා සමිච්ඡතු මේ කලේ සීලං සසක්තිය බලෙන් මේ අවස්ථාවසෝධකම් කිරීමට වාසනාවක් ලැබේවා අභිවාදන ශීලස නිත්‍යං වද්ධාපචාය නමෝ චක්කාරෝ ධම්මා වද්ධන්ති ආනන්දෝ සුඛම්මරං ආරෝග්‍ය සම්පත්තේ සද්ද සම්පත්තේ වච අතෝ නිබ්බාන සම්පත්තේ නාති සංයුතු සෝතත්තේ වානාසකරති